ධර්මානුශාසනා ධර්මානුශාසනාව පවත්වන්නේ අම්බලන්තික ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී ශිල්ප පාද නා උයන අරිය ධම්ම ස්වාමීන් වහන්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ දානං විච්ඡේ පණ්ඩිත පඤ්ඤත්තං සම්පුරිස පම්මත් පඤ්ඤත්තං පම්බඤ්ඤා විච්ඡේ සම්පුරිස පඤ්ඤත්තා පණ්ඩිත පඤ්ඤත්තා සම්පුරිස පඤ්ඤත්තා මාතාපිතුම්යන් වික්කේ උපද්ධානං හන්දිත පඤ්ඤත්තං සක්කුරිත පඤ්ඤත්තං සම්විදානං උපඤ්ඤත්තං අහිංසා සංයමෝදනෝ මාතාපිතුම් උපද්ධානං සන්තානං ධම්මචාරිණං සතං ඒතානි ඡානානි යානි සේවේත පන්විතෝ අරියෝ දස්සන සම්පන්නෝ සලෝකං භජතේ සිවන්තේ ශ්‍රද්ධාවන්ත පින්නතුනි ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පණ්ඩිත පඤ්ඤාත් සූත්‍රයේ පාඩයක් මේ ප්‍රකාශ වුණේ සීමානි විත්තේ සංගිත පඤ්ඤාත්තා නිසප්පුරුෂ පඤ්ඤාත්තානි බුදුපතේ බුදුමහරහත් පන්දිතෝත්තමයන් සත්පුරුෂෝත්තමයන් අනුගමනය කළ ලද ධර්මතා තුනක් ඇත දානම් විස්මේ පන්දිත පඤ්ඤාත්තං සත්පුරුෂ පඤ්ඤාත්තං පරිත්‍යාගය බුදුපතේ බුදුමහරහත් පන්දිතෝත්තමයන් සත්පුරුෂෝත්තමයන් අනුගමනය කරන ලද්දක් පබ්බජ්ජාදික්කේ පඬිතු සංඥාත්තා සප්පුරුෂ සංඥාත්තා සතුන්ගතව පරිජව මහානදම් පෙරෙන බුදු සසුනේ බුදු මහරහත් පඬිසෝත්තමයන් සත්පුරුෂෝත්තමයන් අනුගමනය කරන ලද්දා මාතා පිතුන් නම් විච්ඡේ උපත්ථානම් පඬිත සංඥාත්සං සප්පුරුෂ සංඥාත්සං මෞත්‍යන්ත වැඩිහිටියන් උපස්ථාන සැලසීම බුදු සසුනේ බුදුමහරහත් පඬිතෝත්තමයන් සත්පුරුෂෝත්තමයන් අනුගමනය කරන ලද්දක් ඊලානිකෝ දිත්තේ තියෙන පඬිත පඤ්ඤාත්තානි සත්පුරුෂ පඤ්ඤාත්තානි මේ ධර්මතා තුන මේ චාරිත්‍ර තුන මේ ප්‍රතිපත්ති තුන පඬිතෝත්තමයන් සත්පුරුෂෝත්තමයන් අනුගමනය කරන ලද්දක් සම්බිදානං උපඤ්ඤත්තං අහිංසා සංයමෝ දමෝ මාතාපික විපස්සානං සංසානං බ්‍රහ්මචාරිදං මේ ගාථා දෙකින් කියවෙන්නේ මේකමයි සත්පුරුෂයන් විසින් පරිත්‍යාගයේ පුරුදු කරන ලදී එවැගේම අහිංසා සංයම ධම කියන ගුණයෙන් යුක්ත වූ අහිංසා කියන්නේ පරම කරුණාව සංයම කියන්නේ සීලවන්ත බව ධමන කියන්නේ භාවනාවෙන් ආත්මය දමනය කරගත් බව මේ ගුණාංග ඇති සයදුගන් කියන පණ්ඩිතෝත්සලයන් සත්පුරුෂෝත්සලයන් අනුගමනය කරන ලද්දා මාතා පිතු උපස්ථානං සන්තානං බ්‍රහ්මචාරිණං මෞපියන් උපස්ථාන කිරීම ශාන්ත වූ උතුම් ගුණයක් වූ සත් පණ්ඩිතෝත්සලයන්ගේ චාරිත්‍රයක් සතං ඒකා නිධානානි මේ ධර්මතා තුන සත්පුරුෂයන් දයිති යානි කුම්බේක පණ්ඩිතෝ මේවා අනුගමනය කරන්න නැනවතේ සදා ඥානවන්තේ අරියෝ දක්ෂින සම්පන්න වූ නිවැරදි පුද්ගලයේ ඥාන දර්ශනය ඇති කෙනෙක් සලෝකං භගිතේ සිවං ඒ සත්පුරුෂයා ඒ ඥානවන්තයා ඒ පුණ්‍යවන්තයා මෙලවක් සැප නිදලා පරිලෝ සුගතිගාමී වෙනවා සතර දුකින් එතන නිවනක් ලබනවා කියන මේ අදහස මේ තේරුම මේ ගාථා දෙවියන් දේශනා කරන්න තියෙනවා පිළිතුන් අහලා තියෙනවා මේක සාදාසංක කල්පලක්ෂයකට ඉස්සර සුමේද පඬිතුයන් වහන්සේ පිළිබඳ සියල්ල. ඒ කියන්නේ සම්මත කියන ගමේ ආනන්ද කියන බ්‍රාහ්මණතුමාටත් වසී කියන බ්‍රාහ්මණීතුමිටත් පුත්‍රව බෝසතාණන් වහන්සේ උපන්නා. උපන්න නැකත නැනවතුම් පාලෙන් නැකතක් දැරින් සුමේද කියලා නම ලැබුවා. කර්ම වියටපත් වෙලා සීලම ශිල්ප ශාස්ත්‍රය ධාමන ශිල්ප සියල්ල අදාළ අවසන් වෙන කාලෙදී මෞඛ්‍යයන් දෙන්න අභාවයට ගියා. මෙතුමාගේ ආදායම් පාලක කුමාරිනත් මේ ආදායම් පොත පෙන්නවා. මෙන්න සමුන්නාංශයේ මෞඛ්‍ය මුතුන් මිත්තන්ගේ පරම්පරාවෙන් ප්‍රවේණයෙන් ලැබුණු සංවර්ති සම්භාරයේ මෙහෙමයි කියලා ආදායම් පොතේ කොම සඳහන් වෙලා තියෙනවා. බැලුවාම 12000ක් වස්තු ගබඩාවල් පිළලා තියෙන රන්ගු අමුතු මැණික්. දිනකටා ලැබෙන ආදායම් මාර්ග කරප්ප ගණන්. උන්වහන්සේ කල්පනා කළා මේසා විශාල ධනස්කන්ධයක් ඉදී රැස්ුණා නෙමෙයි. මගේ මව්පියෝ මුතුන් මිත්තෝ එයා බොහොම දුකසේ හරියම්බ කරලා අපට සැප පිණිස සංසාර කියලා විශ්වාසින් ඉන්නේ කියලා. මේවා ආරක්ෂණ ගෝපනය කරමින් හිටියොත් මට සිද්ධ වෙන්නේ මේවා තියෙද්දී කර්මෝ යන එකයි. මගේ දෙමව්පියන් උපකාර වන පිණිස දෙමව්පියන් සුගතිය නිවන පිණිස මුතුන් මිත්තන් සුගතිය නිවන පිණිස මටත් මතු බුදුගා පිණිස මම මේක පරිත්‍යාග කරන්නේ මේ කියලා කුසල චේතනාවක් පහළ වුණා. අන්න පඬිත් සංකල්පනාවක්, සත්පුරුෂ සංකල්පනාවක්. උනාසේ කල්පනා කළා මේවා ගබඩා කළ එකතන පැවිලෙන් ලෝක සැපයක් වන්නේ නැහැ. මේ ලෝකේ කොටෙදොත් කෑම බීම නැති ඇඳුම් පැළඳුම් නැති මෙල මුදල් නැති ගෙවල් දොරවල් නැති යාන වාහන නැති අපරණ ජනතාවක් ඉන්නවා මේ වස්තු සම්භාරයෙන් කරන්න තියෙන ඉරණියයි සූපත් කිරීමයි මේ අදහස මුදුන් පමුණවා ගැනීමට රටේ රජතුමා සම්මුඛයේ අවසරගෙන මේ සියල්ලම දොර අර දන් දුන්නා සෑම තැනම නාම කෝරු සවිකලාමයේ සියල්ල දන් දුන්නා කෙනෙක් කෙනෙක් ගෙනියත්වා කියලා සෑඳාවල් මිනිස්සු කරත් බැඳගෙන කඩ බැඳගෙන කඩ බැඳගෙන මලු කැටි කුරුණේ මේවා පුරවාගෙන පින්දි දෙගෙන යනවා දැක්කා නන්දමුදුලේ සමීප ආසනයක වාඩිලා බලාමි ඉතින් මේ ගෙනියන හැටි. පුදුම විදිහේ සතුටක් මිනිසයන්ගේ සිතේ වින්දනය වේදවා. උන්වහන්සේට බුදුබවම ලැබේවා කියකේ සින් දෙනවා. ඉතින් උන්වහන්සේගේ සිතේ මොනතරම් සංකල්පනා වෙලා පහළ වෙන්නේ නැද්ද? ඒ කියන්නේ උන්වහන්සේ නිදාසුනා වාගේ පිනා. මේසා විශාල වස්තු සම්භාරයක් මගේ සන්තකව තිබුණා ප්‍රවේණින් ලැබුණු දැන් මේවා රටක ජනතාවට සතුටින් තමා පරිත්‍යාග කළා නේද කියලා පුදුමාකාර ආධ්‍යාත්මික සතුටක් නිදගත්තා. ඒක ඥාන සම්ප්‍රයුක්ත සතුටක්. උන්වහන්සේ හිතන්නේ මේවා ගෙනියන මිනිස්සු නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා හොඳින් කැම දීන ඇඳුම් පැළඳුම් මිල මුදල් නැතුව යහපින් ජීවත් වේවා මේ අත්දැක පරිත්‍යාග කුසල චේතනා පහළ වේවා ආදී අප්‍රමාණ සිටිනේ මෛත්‍රී සාගත සිටිනේ බලාන සිටී. දින හතක් බලාගෙන සිටිය අවුරුදු හතක් සිටියත් ඉවරෙන්නේ නැති තරම් වස්තු ගබඩාවල්. උන්වහන්සේ කෙරහන් කඩක් තරම්වත් කිසිවක් නොගෙන ඒ සියල්ලම පරිත්‍යාග කරලා ආභ්‍යා වනගත වෙන්නේ. සැරින් උන්වහන්සේ රාජ්‍ය කරන තරම් භාග්‍ය සම්පත්තිය තිබුණා. උන්වහන්සේට ඒවා නෙමෙයි අවශ්‍ය වුණේ අන්න පඬිතුෝත්තමයන් සත්පුරුෂෝත්තමයන් අනුගමනය කිරීමයි. ඒ කාලයේ ලෝතුරා බුදු කෙනෙකුන් වහන්සේ පහළ වෙන අනාගත වාක්‍ය භාවිතා වෙන්නේ තිබුණා. ඒ කාලේ තමයි දීපංකර සරුවක්යන් වහන්සේ පහළ වෙන ආසන්න කාලයේ මුන්වහන්සේ වනාන්තර ගත වෙලා දවස් 7ක් ඇතුළත පංච අභිඥා අර්ථ සමාපත්තිලාභය වුණා. අන්න පඬිතෝත්තමයන් සත්පුරුෂෝත්තමයන් අනුගමනය කිරීමේ ආනිසංසය. දැන් උන්වහන්සේ බ්‍රහ්ම රාජයේක් වාගේ උන්වහන්සේ පුදුම ආධ්‍යාත්මික සුවයකින් වාසය කළා. දැන් උන්වහන්සේගේ පරිත්‍යාගයෙන් කාරණා තුනම සම්පූර්ණ වුණා. පළමුවෙන් පරිත්‍යාගය. ඊළඟට ප්‍රවෘජාව. ඊළඟට දෙමව්පියන්ගේ වැඩිහිටියන්ගේ පින්දීමෙන් එයත්න්නේ සසුවක ඇති වෙනවා. මේ පන්දික පඤ්ඤාත ධර්මතා තුනම බෝසතාණන් වහන්සේ සම්පූර්ණ කළ එක જાතියකදී. ඔය වාගේ අනන්ත જાතිවල බෝසතාණන් වහන්සේ මේ කියන පරිත්‍යාගයයි ප්‍රවෘජාවයි මෞඛ්‍යයන් උපස්ථාන කිරීම ආදී වූ සත්පුරුෂ ධර්මයන් අනුගමනය කරමින් ආවා. ඒ ජීවිතයේදීම දීපංගල සරුවක්යන් වහන්සේට ජීවිත පූජාවක් දෙකලා. ඒ ජීවිත පූජාව කළ දවසේදීද දීපංගල සරුවක්යන් වහන්සේගේ ශ්‍රේමකයෙන් ඉවරණ පසු ලැබුණා. පාස සාරාංශක පාසලක් හේක ඇවෑනින් මේ ජටාධර වූ උග්‍ර තපස් ඇති කෞසානන් වහන්සේ මාසේ ලෝතුරා බුදු වෙනවා කියන අනාගත වාක්‍යය ශ්‍රී මුඛයෙන් ප්‍රකාශිත වුණා. ඒ දවසේදී සුනේද තාපසයන් වහන්සේ මල් මැත්තේ පළඟ බැඳගෙන බෝධි සම්භාර ධර්ම ආවර්ජන කළා මෙහි කළා. දහ වාරයක් මහ පොළොවද සම්පා වුණා. එදා විතිකක් මංගල්‍ය පූර්ණිමිති පහළ වුණා. ඒ දවස හරියටම යසක් පොයක් දවසක් ගාසක් දෙලා තිබුණා. ඒ සාදාසංක කල්පනාක්ෂේතරන් දීර්ඝ කාලේ උන්වහන්සේට මේ පියවරම ගණන් කරනවා කෙටි කාලයක් තරම පිහිටුණා. උන්වහන්සේගේ බලවත් කුසල ඡන්දයේ බසු බලවත් කුසල වීර්යයේ කුසල චිත්තයේ කුසල ගමන්තන නුවණ ඉදිරිපත් කරගෙන ලෝකුදා බුදුහේ මේ බැලියල් ස්ථානෙන් පාරමී 30 ආකාරයකින් අදිස්ථාන බල පිහිටුවාගෙන බෝධිසම්භාවර පුරන්න පටන් ගත්තා. ඒ සාරාසංක කල්පලක්ෂයේ තුන් වාසේ අසමාන රිකේට ගියේ නැහැ. එවැගේම ත්‍රිසම් භාවයේ උපනත් පිළිතුරු සතේ කියලා උපන්නේ නැහැ වටුවට වඩා කුඩා සතේකුනේ නැහැ පස්යෙන් අතර අලියාට වඩා විශාල සතේකුනේ නැහැ සූපස් සූපාවන් අතර නාගරාජයාට වඩා වෙන පිළිතුරු සතේකුනේ නැහැ පුරජ සතුන් අතර එවැගේම ලෝකාන්තරික නරකයට ගියේ නැහැ එවැගේම අසුරා පායට වැටුනේ ප්‍රේතා පායට වැටුනේ නැහැ මනුෂ්‍ය ලෝකයේ අන්ධ ගොළු වී උම්මාත්ක මන්ද බුද්ධික සත්‍යයට වැටුනේ නැහැ ඒ වගේ නිෂ්ක්‍රියාත්භාවයකට පත් උනේ නැහැ. අසඤ්ඤ තලයේ තිබියේ නැහැ. අරූප ලෝකයේ තිබියේ නැහැ. නියත නිසදුතු ගත්තේ නැහැ. නිසදුතු කොළේ කුසනත් උන්වහන්සේ සමීපිතව වාසය කළා. මේ වාගේ අදල ස්වභාව්‍ය කාරණයන්ගෙන් උන්වහන්සේ වැළකීලා මේ දීර්ඝ කාලයේ බෝධි සම්භාර පුරාගෙන ඇවිල්ලායි සමාධි පරාජයකට ලෝතුරා බුදුනේ. තමන් වහන්සේ බුදු බාටපත් වෙලා දසූදානිය සීවිත අසංකේය නවකෝටි හැතුලක්ෂයක් දෙන මේ ජාත්‍යාදී සසල දුකින් අතමිදී ආරි සත්‍ය බෝධියෙන් අමා මහ නිවන සාදා ගත්තා. තමන් වහන්සේ කෙටි කාලයක් තුලින් පිළිමින්න බැවින් මානෙල්මා සුවඳ ලියදෙන ශ්‍රීමතුකාත්මයෙන් සුදු බුදුරැස් හේතන ගලදා ස්පර්ශයෙන් අස්තංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් අනාගතයේ අදිස්ථාන බල පිහිටුවා සුවාසුදා සද්ධර්මස්කන්ධය දේශනා කළා. ඒ දේශනාව තුළින් බුද්ධ පරිනිර්වාණ පසුවත් අසංකේය අප්‍රමේය ජනතාවක් සමා මහ නිවනටපත් වුණා. මේ විදිහට ලෝකරසරතුරු සරුවක්යන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ චාරිත්‍රයේ කුයි අදාපනේ සම්පූර්ණ කරන්නේ. ඒ කියන්නේ මෞපියන් උපස්ථාන කිරීම මුල් කොට ඇති පරිත්‍යාගයේ කියන සත්පුරුෂ පඬිත පඤ්ඤාත් ධර්මතාවක්. ගෞරවිත උතුමන් වහන්සේලාට ආයු වර්ණ සැප බල ප්‍රඥා පිරිනැමීමේ පඬිත සංඥාත් සත්පුරුෂ සංඥාත් ධර්මයක්. එවාගේ වැඩිහිටියන්ද මේ පින් පමණයෙන් වශයෙන් කරන උපකාරයක් ඒ පඬිත සංඥාත් සත්පුරුෂ ධර්මයක් ඒ සියල්ල දැන් මේ මොහොතේදී සම්පූර්ණ වුණා. පින්වත් මේ පඤ්ඤා ශීලයේ සිල්මෑණියන් වහන්සේ අවුරුදු මම හිතනවා විශ්වගත ආසන්න කාලයක් විශ්වක් තරම් කාලයක් දැන් දසසිල් පිළිපෙළක් මැතිමාතිකා 1985 පෙබරවාරි මාසයේ 3 වෙනිදා විදාශකම හිතනයේ ඉස්කේලම් පිළිගඩක් නෙමෙතුම ආභාවයකටපත් වුනේ ඒ කාලයේ පටන් මේ ශිල්මයන් මේ දරු පිරිස බොහොම ගෞරවයෙන් සලකන සැලකමින් එතුමාට වර්ෂයක් පාසාම පින්කමන ගේමේ ඒ ප්‍රාප්තිදාන පින්කම් සිදු කරගෙන එනවා ඒ අතරේ මෑණියන්ගේ දෙමව්පියන්ගේ ස්ටීවන් තිලකරත්න මහත්මයාගේ දෙමව්පියන් ආදී කොට ඇති සීළු ඥාතීන් මෙතින් දෙලින් සමන් සත්පුරුෂ ධර්මයක් මුදුන් පමුණවාගෙන මෙතෙක් කල් පවත්වාගෙන ආවා. ඉතින් අදත් මේ සා විශාල දුර්භික්ෂ සමයක් එකාතකින් එවාගේම රටේ දිලිසුණු අන්තරාදාය අනතුරු කාල පරිච්ඡේදය මේ මොනවා තිබුණත් ඒ සියල්ලට වඩා අපිට තියෙන්නේ ධර්මයේ හැසිරීමයි කියන එක තේරුම් අරගෙන අද මේ සංඝ රත්නයේ ගල්දුව ආරණ්‍ය සේනාසනයෙන් ලා උයන ආරණ්‍ය සේනාසනයෙන් වැඩම කරවාගෙන ජපාදෝ අසුන් පනවා වඩා හිඳුවා බුද්ධ පූජා පවත්වා සංඝ රත්නයේ ගම් පැන් පිළිගන්වා උපස්ථාන සැලසුවා පිරිකර භාණ්ඩ පූජා කළා වාගේන දැන් සීලයේ ප්‍රතිචාමේ බණ පදයකටද සවන් දෙනවා අර පඬිත් පඤ්ඤාත් ධර්මතා තුනම මේ මොහොතේ මුදුන් පමුණවා ගත්තා කියලා සතුටු වෙන්නට පුළුවන්. සීමාන්‍යන්තේ දරුවන්ගේ උපස්ථාන ලැබෙන බොහෝ කාලයක් ජී ජීවිතයෙන් තිබුණා අර පඬිත පඤ්ඤාත් ධර්ම ඉස්සිත කරන කෙනෙක් නැස්සම්මේට පියනගලා කතාවතක් හදතරවාගෙන ඒ පිළිවෙත් පුරා ගැනීම ප්‍රමාණයන් ඉදිරිපත් වීමෙන් ඒකද විශාල ආදර්ශයක් මේ සියලු දෙනාට පෙන්වනවා. එනිසා දැන් මේ මොහොතේ සිදු කරගන්නා ලද දානමය, සීලමය, භාවනාමය කුසල සම්භාර ධර්මයේ ඒ කාන්තෙන් අදාපිනේ සැනසෙන පඬිත් සංඥාත් බුදු සසුන නොනැසී නොපිරිහි අවුරුදු 5000කට වැඩි කාලයක් ශ්‍රී ලංකාදීප ධර්මයේ කලෙහි නිර්මලව පවතිනවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා. එවැගේම ශාසන භාරධාරී සංඝ පිටුන් වහන්සේලා ප්‍රධාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේ බුදු සසුන ආරක්ෂා කර ගැනීම සතුන් පිළිවෙත් පුරමින් නිවන් මාගේ සදාම්මා ලෝකයේ ලෝක බෙදාගෙන පිණිස අපරස් කරගන්න කුසලයේද ආශි බුදු පසේ බුදුමහරහතුන් වහන්සේලා මේ සනසේ කමිනවදාල අජරාමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තරාග්‍ර අමා මහ නිවන් සුව පිණිස මේ කුසල සම්භාරය හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමි. ඉදං වූ ඥාති ධර්මානුශාසනා පැවැත් වූ දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ සමනට පිටිලස තුලින් ප්‍රචාරය වන ධර්ම දේශනාවන් මුදල් ඉපැීමේ පරමාර්ථය කරගත් කිසිම කටයුත්තක් සඳහා යොදා නොගන්නා මෙන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා Thank you.